teacher. චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ආයිබෝන් සඛි සඳුනි සිටිජ සංතාගාරයේ අප සමග වාඩිලා ගන්නට ඔබ සූදානම් වෙමින් ඉන්නේ. ඔබට අපි කියන්නට ඕන ඔබට මතකයි සිටිජ සංතාගාරය හදවතේ මනසේ ඉම්ගල් පුලුල් කරන ඉම්ගල් ගලවන ව්‍යායාමයක කතාබහක සංවාදයක යෙදෙන්නේ. අද මා සමග මැදිරි ඉන්නවා ලේකා ඉදිරිසිංහ. ලේඛා හා මාතර සම්බන්ධය ටිකක් සංකීර්ණයි කියන්න. ඇය මගේ එක පැත්තකින් ශිෂ්‍යාවක්. කැලණි විශ්වවිද්‍යාලයේ කාලෙකට ඉස්සෙල්ලා ලේඛා මාත කුඩා ශිෂ්‍යාවක් අවදි හම්බුනේ. ඉතින් ඉතින් සිට ඇය කලාකාරියක් ඇය සිනමාව හා සිනමා කැමරාව හා සම්බන්ධ ඇත්ත වශයෙන් අද අපේ තරුණ පරම්පරාවේ ඉන්න ඉතාම දක්ෂ කලාකාරියක්. නමුත් ඊට වඩා වෙනත් හේතුවක් නිසා ලේක අද මා සමග මේ මැදිරියේ ඉන්නේ. අපේ කතාබහට සම්බන්ධ එක්තරා මානයක් ගැන කාලයක් තිස්සේ තමන්ගේ ජීවිතයේ උනන්දු වෙන, එවැනි කැප වෙන සුහදිනියක් විදිහට මගේ මිතුරියක් එනිසාය. ඉතින් ලේකා අයිවොන්. අයිවොන් සර්. එහුණානේ යා මට සර් කියලා කියන්නේ කාඩයක් නෑ. අපිට ඒක අරගෙන යන්න වෙනවා. මේ ලේකම කිව්වොත් හොඳයි ලේකයි මෙහි ඉන්නේ කියලා මාත් එක්ක කතා බහට මේ කතා බහට හැම අපි ගොඩාක් කතා කරලා තියෙනවා. නමුත් විශේෂයෙන් මේ කතා බහට ලේකකට මොකද්ද හේතුව කියලා ලේකම කිව්වොත් හොඳයි. මම අද සම්බන්ධ වුණේ සුනිල්සගේ ආරාධනය පිට නමුත් විශේෂ කාරණයක් හින්දා මේ සබාධම කියන කාරණේට සංවේදී වුණේ ඇයි කියන එක ඔව් උදව් කරන්න ලේක ඇත්තටම ලේක හඳුනා දීම ඉතුරු කොටස ඇය පහුගිය අවුරුද්දේ දෙකේ තුනේ ඇගේ කලා හැකියාවන් මෙසේ තිබීදී සමහරට ඒවත් අරගෙන තව වැඩකට සම්ප්‍රාප්ත වුණා. ඔක්සිජන් ෆෝ ෆියුචර් කියන සංවිධානයේ ලයිව් වයර් එක නැත්තම් නායිකාව කියලා කියන්න පුළුවන්. ඒත් එක්ක වැඩ කරන අපේ තව කලාකාරනියෝ කලාකරු පිරිසක් ඉන්නවා. ඒක අමුතු වැඩක්. පහුගිය කාලවල ඔබත් අපි අත්වශයෙන් අපි මේ සාකච්ඡා තුලත් මතු කරා මේ පරිසරයේ ස්වභාව ධර්මයේ පිළිබඳ ප්‍රශ්නය අපි මනුෂ්‍ය විදිහට සමාජයක් විදිහට පරිසරයයි ස්වභාව ධර්මයත් එක්ක අපේ සම්බන්ධය අපි නැවත පරිකල්පනය කරගත යුතුයි නැවත සිතා බැලිය යුතුයි නැත්නම් අලුත් සිහිනේ අලුත් කරගත යුතුයි අපි සමහරවිට වැරදි පාරක වෙනවා වෙන්න ඕන මේ සංවර්ධන ය පිළිබඳ දැන් තියෙන අදහස් එක්ක යන්නේ මේ කරුණු කාරණා නිසා තමයි අත් වශයෙන් ලේකා ඉන්නේ අද මෙතන ලේකා මං ටිකක් ප්‍රශ්නකුත් අහන්න කැමති ප්‍රශ්න අහන නැදිරියක් නෙවෙයි මේක ලේකාට කොහොමද සමහර කුඩා කාලේ මතකයන් වෙන්න පුළුවන් මේ ගස්කොළන් එක තියෙන ඔය ඔය සම්බන්ධට ලේඛක පැමිණියේ කොහොමද කියලා. ඔව් මගේ යාළුවොත් අහන ප්‍රශ්නයක් ඒක. පස්සේ මාත් කල්පනා කරා ඇයි මම මෙච්චර මේකට සම්බන්ධ වුනේ කියලා. පස්සේ මේ මට කල්පනා වුණේ පොඩි කාලේ මගේ මතකයක් ගත්තොත් මට මුලින්ම මතකෙට එන එකක් තමයි ෂර්වුඩ් කැලේ රොබින් හුඩ් නාට්‍යමාලා වෙන මට ෂර්වුඩ් කැලයක් ඇත්තටම පොඩි කාලේ හදලා දීලා තිබුණා. <laughs> ගෙදර. ඉතින් මම වැඩි කාලයක් ගත කරේ කැලේ. එතන සත්තු බල බල, මාළු බල බල. ඉතින් මම හිතනවා මුලින්ම ඒක මගේ මනසේ තැම්පත් වුණේ ඒකින්ද කියලා. ඊට පස්සේ මට කැලයක් හදන්න තමයි දිගටම ඕන උනේ. ගෙදරත් අහන පිස්සුද කියලා. එළවගෙන. ඉතින් මම හිතනවා මුලින්ම ඒක ඔළුවට ආවේ තෙල් නාට්‍ය මාලාව හරහා. ඊට පස්සේ විවිධ ඇතිවෙච්ච අපිට පේනවා දැන් වෙනකොට ගොඩක් පරිසරය කියන එක අර්බුදයට ලක් වෙලා තියෙනවා සහ අපි කවුරු හරි කෙනෙක්ගෙන් අහුවාම ගොඩක් වෙලාවට හිණ තියෙන්නේ කාර් එකක් ගන්න එතකොට ડોක්ටර් කෙනෙක් වෙන්න කැලයක් හදන්න හිණයක් තියෙනවා පොඩ්ඩක් වෙනස් ලේඛ මෙහෙම අහන්න මං කැමතියි මේ ඇත්තටම කැලේ <laughs> සිහින කැලයක් හැදීම කැලයක් නිර්මාණය කිරීම පිළිබඳ අදහසක් ලේකගේ තියෙන බව මේ මම දන්නවා මොකද්ද ඒකේ පිට පසුබිම මොකද්ද ඇයි එහෙම එතනට එන්නේ හරි ඔබේ කුඩා කාලේ මතකයේ ඔක්කොම සම්බන්ධ වෙනවා දැන් වැඩි වියටපත් වෙලා වැඩි හිටියෙක් විතරන්නේ ඔබ ගුරුවරියක් ඔබ විශ්වවිද්‍යාල උගන්වන ගුරුවරියක් ඒ අතරේ මේ සිහිනය ගැන කොහොමද අපි දැනගන්න. පොඩි පසුබිම් කතාවක් කර කමන්න. ඔව් කියන්න ඕන ඕන. ඉස්සර මම ඉස්කෝලේ යන්න කැමති නැහැ. අතෝ කියනවා. ඒ වුණාට බලෙන් කොමාර ඉස්කෝලේට එක්කන් යනවා පරක්කු වෙලා. ඒ යන ගමන් හැමදාම මම නුවර ඉස්කෝලේ ගියේ වැවරවුමේ වටේ ඒක ඒ කිට්ටුව තමයි අපේ ඉස්කෝලේ. එතන වටේ මාළු බල බල හිමීට තමයි යන්නේ. ඒ ගියා. යා ඉස්කෝලේ යන කම්මැලි ඇත්තටම. ගිහිල්ලා හැමදාම පනිෂ් වෙනවා පරක්කු වෙලාව කියලා. ඉතින් ඒ කාලේ මම දකිනවා මේ වැවේ මාළු හැදලා ඉන්නවා. ඒගොල්ලන් එතකොට ඇයි මේ මරණ කියලා බලපුවාම ඒ පැත්තේ තියෙන ඔක්කොම කුණු කණු වල තියෙන ජරාව එවන්නේ ඒකට. ඉතින් ඒ දවස්වල මට මතකයි මම පොත කෑන්දා මේ මම කවදා හරි කැලයක් හදනවා. ඒකේ චිත්‍රයකුත් අඳලා තියෙනවා මෙහෙම කියලා මේ ඊට පස්සේ ඒක තමයි තාම ඔළුවේ වැඩ කරන්නේ <laughs> ඉතින් ඊට පස්සේ දැන් දැන් වෙනකොට ලංකාවේ ගත්තාම ඇත්තටම කනකාඩුදායක විදිහට අපේ වනගහනේ අඩු වෙලා තියෙනවා 16ක් විතර. 16ක් විතර. ඉතින් බොහෝ සංවර්ධන ව්‍යාපෘති වලට කියලා තමයි මේ කැලේ කපාගෙන කපාගෙන යන්නේ. නමුත් දැන් අපි ලංකාවේ අපි හැම වෙලේම උත්සාහ කරනවා ඇමරිකාව වගේ වෙන්න ඒ වගේ සංවර්ධනය වී ඇති රටවල් කියලා හිතන රටවල් වගේ වෙන්න නමුත් ඒ රටවලත් ඇත්තටම බැලුවොත් ඒගොල්ලෝ 100ට ඇමරිකාව ගත්තොත් 140ක වන ප්‍රතිශතයක් ඒගොල්ලෝ ඉතුරු කරගෙන ඉන්නවා මොකද රටක දේශගුණය සහ අනිකුත් කාරණා සමතුලිතව පවත්වාගෙන යන්න එවැනි වනගහනයක් අවම වශයෙන්වත් අවශ්‍යයි. මම හිතන්නේ ඒක වැදගත් කාරණයක් ලේක අපි ගැන පොඩ්ඩක් මත පහු හිතුවත් හොඳයි. මොකද අපේ වනගහනේ තිබුණා 1960 ගණන් වෙන විටත් 60 ගණන් පහු වෙනකොටත් 150 55ක් දක්වාගේ තිබුණා. අර කිව්ව වගේ බටහිර යුරෝපේ රටවලත් විශේෂයෙන් ස්කැන්ඩිනේවියානු රටවල සහ ජර්මනි වගේ රටවල් වල වනගහනේ බැලුවොත් දැන් තියෙනවා 135 සිට 65 විතර දක්වා. ඒ වගේම භූතානයේ විශේෂ තත්ත්වයක් තියෙනවා. භූතානයේ ව්‍යවස්ථායෙම නම් කරලා තියෙනවා 160කට වඩා කැලේ කවන්නම බෑ කියලා කාටවත්. ඇත්ත වශයෙන්ම ඒගොල්ලන්ගේ වනගහනේ මේනෝඩ 170ක් විතර තියෙනවා. එතකොට ඇත්ත වශයෙන්ම මේ වනයේ නැතුණත් අපිට මොකක්ද වෙන්න පුළුවන් දේවල් කියන එකයි. <laughs> මිනිස්සු අපි කල්පනා කරන්නේ. ඒක තමයි. දැන් ගොඩක් වෙලාවට මේක අධ්‍යාපන ක්‍රමයේ එන ප්‍රශ්නයක් කියලායි මට හිතෙන්නේ. ගොඩක් වෙලාවට පොඩි ළමයෙක්ගෙන් උනත් ඔය පොඩි කාලේ අහන ඔයගොල්ලන්ට කවුද වෙන්න ඕන කියලා. හීන අපේ හීන. ඔව්. එතකොට හීන විදියට ගොඩක් තියෙන්නේ මම දොස්තරවරයෙක් වෙනවා, ඉංජිනේරුවෙක් වෙනවා, ගෙයක් ගන්නවා, කාර් එකක් ගන්නවා, බිල්ඩින් හදනවා. පොඩි එහෙම හීනයක් තමයි තියෙන්නේ. කවුරු හරි කිව්වොත් එහෙම කැලයක් හදන්න ඕනේ මං ගොවියෙක් වෙනවා ඒ වගේම වැඩි ඒකට වැලියු එකක් නැහැ ඒකට අපි එතකොට අපි ගහක් කියන දෙයට අගයක් ළමයින්ගේ ඔළුවේ තැම්පත් කරලා නැහැ මම හිතන්නේ අපි කියලා දෙන්න ඕන ළමයින්ට ලේක මට ඕගොල්ලන්ට හිතන්න ඔය බැංකු කාඩ් ඊටවසින් අන්තිමට වැඩන්නේ මේ අපේ බැංකු පත්‍රය කොහේ වටිනාකම මොකද්ද ශාක පත්‍ර වැඩ නැවැත්තුවොත් එතකොට <laughs> අපි හුස්ම ගන්න කොතනින්ද කියලා මිනිස්සුන්ට අමතක නම් අපි කෑම කන්නේ කොහොමද කියලා මිනිස්සුන්ට අමතක නම් අපේ වතුර ටික එන්නේ කොහෙන්ද කියලා මිනිස්සුන්ට අමතක නම් ඒ මනුස්සයාගේ මූලික ආහාර පද්ධතියේ ගොඩනගලා තියෙන ආකාරයේ ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. ඒකට අපේ අධ්‍යාපන ක්‍රමය ඇත්තටම මූලික වගකීමක් දරන්න ඕනේ අපේ අධ්‍යාපන ක්‍රමය. කියලා තමයි මම වැඩි කැමති ලේඛකත් කතා කරන්න විශේෂයෙන් ඔයාලගේ අත්දැකීම් දැන් මම දන්නවා ලේඛ පහුගිය කාලේ මම දැක්කා ලේඛ මේ කොහොමද ආයකට ප්‍රතිචාර දක්වන්නේ කියලා කැමති දැනගන්න දැන් හුඟක් අර කියපු යුරෝපීය රටවල සහ ඕස්ට්‍රේලියාවේ තාක් දුරට අපිට කියන හුඟක් අර ලොකු ව්‍යාපාරයක් විදිහට මතුවලා තියෙන තරුණ ජනතාව සහභාගී වෙන ඒගොල්ලෝ පැල හිටවන්න පටන් ගන්න තියෙනවා සමහරලාට තියෙනවා කැම්පේන් වර්ග අනුන්ගේ ගෙවතු වලට ගිහිල්ලා ඒගොල්ලන්ගෙන් අවශ්‍ය දෙයක් පැලහිටවලා ඒගොල්ලන්ට ඒවා බාර දීලා එන මට මතකයි ලේකත් ඒ වගේ වැඩක් කරනවා කියලා අනුන්ගේ වතු වල කියලා ඒක පොඩ්ඩක් කියන්නකෝ ඒක කණ්ඩායම් කරපු වැඩ වගේ අනුන්ගේ වතු වලත් පැලහිටවුවා සහ මොකද අපේ දැන් දැන් යනකොට අපේ ගෙවල් වල ඉඩ ප්‍රමාණය අඩුයි අපිට ගෙදර හිටවන්න තියෙන ඉඩකඩ අපි ඉතින් අනුන්ගේ වතු හොයලා හිටවනවා. ඒ වගේම තමයි මේ දැන් මේ මෙහෙම හිටවන්න රජ ඒවලත් අපි කරලා තියෙනවා පෞද්ගලික ඉඩම් වලත්. මට මතකයි එක්තර මම මමත් බොහොම ආසෙන් සහභාගී වෙච්ච දෙයක්. නමුත් මට මතකයි ඒක තිබෙච්ච කරුණු කරෝ කටකටු ගස්තොට වරක් පැල දහක් හිටවන වැඩකට ඔබේ කණ්ඩායම ගියා. ඒකේ මේ වැදගත්ම ප්‍රශ්නයක් අහනවා ගියපුවාම කට්ටිය මේ <laughs> දැන් අපි මේවට වෙලාවකට අපි අවසර ගන්න යනවා විවිධ ආයතන වලට විවිධ පුද්ගලයන් හම්බෙන්න. එතකොට සමහරක් අය ඒවට අදාළේ නිලධාරීනුත් අහනවා මේ ටිකක් වෙලා අපේ කතාව ආවේ ඉඳලා ඇයි ඔයගොල්ලෝ බැල හිටවන්නේ කියලා. සහනත් ඔයගොල්ලන් මොනවද මේකෙන් ලැබෙන්නේ කියලා. සහ මොනවද ඔයගොල්ලන්ට මේකෙන් ලැබෙන්නේ කියලා අහනවා. <laughs> ඉතින් ඒ වෙලාවට අපි පොඩ්ඩක් අපි යාළුවෝ ටික මුණට මුණ බලා ගන්නවා මේ මොකද්ද මේ උනේ කියලා මේ ඒ කියන්නේ මේක අහන්නේ වැඩි හිටියෙක් ඇත්තටම කියන්නේ. ඒක අපිට වැඩි සෑහෙන වැඩි හිටි කට්ටිය අපෙන් අහනවා ඇයි මේක කරන්නේ කියලා. එතකොට ඒක ප්‍රශ්නයක්. ඒක තමයි ඒක ඒ මම හිතන්නේ ඒක වැදගත් ප්‍රශ්නයක්. මේක මම හිතන්නේ ඕවා තමයි වැදගත් ප්‍රශ්න අපේ සමාජයේ. මිනිස්සුන්ගේ තියෙන අභ්‍යන්තරික අර මේ කියන්නේ ආචාර ධර්ම හෝ සදාචාරය පැත්තට කියලා බලන කොටින්ම විශ්වාසයක්වත් මිනිස්සුන්ට නැති වෙලා තියෙනවා. අනිත් මිනිස්සු යහපතක් කරද්දී ඒගොල්ලෝ ඒක ඇත්තටම කරනවද කියලා. නැත්නම් දැන් සමහරට ඔය මම මට මතකයි කටුවස්සේදී සහ ලේකලා මුද ගිය වෙනත් තැන්වලදී මිනිසුන්ගේ කල්පනා තියෙන මොන හරි ලැබෙනවා ඇති කියලා. අත්වසේ ඒගොල්ලන්ට විශ්වාස කරන්න බෑ මේ අපේ තරුණ කණ්ඩායම ලේකත් ඇතුළුව ගිහිල්ලා ගස් හිටවලා ඒව බාර දීලා ආපහු එනවා ගෙදර එච්චරයි අත්වසේ අතින් වියදම් කරගෙන යන්නේ කියලා. වෙන තමන් හොයාගත්ත වෙන තැනක හොයාගත්ත තමන්ගේ විවෘතිකව කටුතෝලේ හොයාගන්න දේවල් අරගෙන ගිහිල්ලා වියදම් කරලා පැල හිටවලා ඒවා සමහරට ඒ ප්‍රජාවට හැකිනම් බාර දීලා මේ ආපුවම ඒගොල්ලෝ විශ්වාස කරන්නේ. ඔව්. නේද? ඒක ඒක එහෙම කරන්න ඕන කරන්න පුළුවන්. ඒකක කියනකොට මට මතක් වෙනවා මේ දැන් අපි පොඩි කාලේ කියපු සින්දුවක් තමයි මොනවද මුත්තේ මොකද කරන්නේ සමහර දැන් ඉන්න කට්ටියක දන්නේ නැද්ද? දන්නේ නැහැ. වැඩි ඇහෙන්න එක උපවන් යන්නෙත් නැහැ. නමුත් ඒ දවස්වල ඒ ප්‍රශ්නේ අහන්නේ කුඩා ළමයෙක්ගේ ගීතේ ඒ ප්‍රශ්නේ අහන්නේ. නමුත් අපි ඇත්තම ගියපුවාම දැන් ඒ ප්‍රශ්නේ අපෙන් අහන්නේ වැඩි හිටියේ. එතකොට ඒ සින්දුවේ පදයක් තියෙනවා තමන්ට නොලැබෙන දෙයකින් ලෝකෙට කරන්න හැකි දේ නොම තේරෙයි මට. කියලා 100කින් අහනවා පොඩි ළමයා. 100 අඹයටයක් තමයි හිට හිටව ඉන්නේ. ඊටම රසවත් කතාවක් කියන්නේ ඒ ඒ සින්දුවේ හැටියට නම් 100 මේක කරද්දී පුංචි ළමෙක් අහන්නේ. පුංචි ළමෙක් අහන්නේ. දැන් මේක මේ තරුණ ලේකා කියලා පැල හිටවද්දී වැඩි හිටියෝ අහනවා මොකද්ද මේ කරන්නේ කියලා. සැහෙන අපි විපරීත වෙලා. අපේ අල ගිය මුල ගිය තැන්වල අපි හිතන්න පුරුදු වෙච්ච තැන්වල සහ ඉදිරියටත් එසේ කරමින් යන තැන්වල ගැටලුවක් තියෙනවා කියලා අපිට පේනවා. මොකද කරන්නේ මොකටද ඔබ ඔය බිම හරන්නේ ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි අඹ ඇටයක් සිටුවන්නට හාරමි මොනවද මුත්තේ මොකද කරන්නේ මොකටද ඔබ ඔය බිම හරන්නේ ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි ඇටයක් සිටුවන්නට හාරමි ක්‍රමයක් නොපතන යුතුයකම පමණක් ඉටු කොට අබනෙමි තමන්ට නොලැබෙන දෙකින් ලෝකෙට කරන්ට හැකි දේ නොමතේරේ මට පුදුමයි ළමයෝ ඔබේ ඔය අදහස් හැදුනොත් කොහොමද ඔබටම වෙයි සිට වූ අඹ ගස්වල ඵලයෙන් අප කවුරුත් ලබනෙමු ඵල අපෙන් පසුව එන අයටත් එම ඵල ලැබෙන්න සැලසුම අපගේ යුතුයකම මේ යුතුයකම හොඳ සැලසුම අපගේ යුතුයකම් මේ යුතුයකම හොඳ හැටි දැනගත් තෙමි ආයුබෝවන් මුත්තේ මම යන්නේ ආයුබෝවන් මුත්තේ මම යන්නේ ආයුබෝවන් මුත්තේ මම යන්නේ ඔව් ලේකා එතකොටින් රසවත් ඉතින් සින්දු මං කියන රසවත් වෙන විදිහක් නෙවෙයි අර ඒ මූලික ප්‍රශ්නේ අපේ අපිට තියෙන්න ඕන මූලික પરම්පරා දැනුමක්. අපේ ජීවිතය ගැන වටපිටාව අපිත් එක්ක තියෙන සම්බන්ධය ඒක නැති වෙමින් පවතිනවා. මට පේන්නේ ලේක අර මේ මේ ගියේ පුංචි ළමෙක් නෑනේ. ඔව් අපිට ඒකවල හිතනවා මේ පුංචි ළමයා ඒතනින් වික් වෙනකොට එයා කියන්නේ ඒක ඉගෙන ගත්තා කියලා. නමුත් තාමත් එයා ලොකු වෙලත් තාම ඉගෙනගෙන නැද්ද කියන ප්‍රශ්නයක් එතනින් අපි වෙනා එක බරපතල ප්‍රශ්නයක් කියලා කියනවා. ඒක වැදගත් ලොකු ප්‍රශ්නයක්. අපි අපි වැඩිහිටි වෙනවද? වැඩිහිටි කියන අර්ථයෙන් අත් වශයෙන් අපේ ජීවිතයේ මූලික පදනම් පිළිබඳව අපිට දැනීමක් තියෙනවද? අපි වටපිටාවත් එක්ක තියෙන අපේ සම්බන්ධය, ගැඹුරු සම්බන්ධය, අපි අනිත් මිනිස්සුත් එක්ක තියෙන සම්බන්ධය, අපි අපිත් එක්ක තියෙන සම්බන්ධය ආදී වශයෙන් අපේ මූලික සබඳතා පිළිබඳ අපිට දැනීමක් තියෙනවද අර දැන් ලික කියන එක තව වැරදක් මිනිසුන්ට සබඳතා පිළිබඳ දැනීමක් නැහැ ඒගොල්ලන් ඇහැට පෙනෙන දකින දේවල් වගේක් තියෙනවා නැත්තම් ඒගොල්ලෝ සිහිනෙන් ඊතර දේවල් තියෙන ඒවා අල්ල ගන්න උත්සාහ කරනවා මිසක් විශේෂයෙන්ම බැලුවාම එහෙම දේවල් අන්තිම වෙලාවට නේ ඔක වෙනස් වෙමින් ඉන්නේ තියෙන්නේ. ඔව්. නේද? ගහ කියන රූපේ පවා අපි නම් කරලා ඉවර කරලා කපන්න තමයි පිනෑසි මොකද නම් කරලා ඉවර කරනවා නමුත් මේ ගහ කියන්නේ ක්‍රියාදාමයක් අපිත් ක්‍රියාදාමයක් ඒතකොට තියෙන්නේ සම්බන්ධතා සහ ක්‍රියාදාම ලෝකේ මේක තව මම කැමති අපේ කතාවට ගන්න දැන් වාට ප්‍රශ්නේ කැලම් කීටොන් ඇත්තට උනන්දුවක් තියෙනවද කියන්න ඕක ගැන දැන් දැන් කරමින් ඉන්න දේ මම දන්නවා නමුත් සමහරට කවුරු හරි ඔබට බැරි වෙලා අක්කර 10ක් 15 දුන්නොත් මොකද මම අද උදේ මම දැක්කා මේ BBC වැඩසටහනක එක්තරාගෙන ප්‍රකට නිලියක් ජූලි ඩෙන්ච් කියන ඇය අක්කර 6ක ඇගේ වක්ත ඇත්තටම ඒක දැන් ගස් තියෙන සම්පූර්ණ ගස්. ඇය කියනවා ඇය මේ වැඩසටහන රසවත් වැඩසටහන ඇය කියනවා මම මේ අවුරුද්දේ මම මේ මං පුංචි කාලේ ඉඳන් මං ගස් වලට ආන්දරේ ගුණ දැන් නම් මේ ගස් ගැන මම වැඩියෙන් ඉගෙන ගන්න යනවා කියලා එක්තරා පරිශනාත්මක පරිශන විද්‍යාගාරයක් එයාත් එක්ක සම්බන්ධ වෙලා එයාට කියලා දෙනවා වගේ පේන්නේ නමුත් ඕන් වැඩසටහන හදන මේ ගස් වල ජීවිතය අපි ඒ ගැන වෙනම කතා කරන්න නමුත් මම කැමති ඔය ලේඛකගේ අදහස ඔය කැලෑව පිළිබඳ ප්‍රශ්න. කැලෑවක් හදනවා වගේම එතනින් එහාට ගිහපු තව වැඩකුත් තියෙනවා මට හිතෙන විදිහට ඊට කැලෑවත් එක්ක මිනිසුන්ව සම්බන්ධ කිරීමේ වැඩපිළිවෙලකුත් හදන්න අදහස අපිට තියෙනවා. ඒක අපි අපි තමු මම කැලයක් වැවුවා කියලා ඉඩමක් අරගෙන. නමුත් ඒක ඒක විතරක් මේකට පිළිතුරක් නෙමෙයි. දැන් වෙනකොට මනුෂ්‍යයා කියන කෙනා තමයි අපි කියන්නේ සත්‍යයන් අතරින් ඉහළින්ම මානසික මට්ටමක් තියෙන සත්‍යය කියලා. නමුත් මේ කියන දේවල් විනාශ කරන්නේ සත්‍යයම තමයි. එතකොට අපි කොච්චර අපි හිතමු අපි කීප දෙනෙක් ඉතල කැලයක් වවලා අපි මැරලා ගියාට මේක ඉතුරු වෙන්නේ නැහැ. එතකොට අපි ඊට එහා ගියපු මිනිසුන්ගේ විඥානය තුලත් වෙනසක් වෙන්නට ඕන. කරලා තියෙන්න ඕනේ මේක ඉදිරියට වෙනස් වෙගෙන යන්න නම්. හොඳයි මට ඒක වැදගත් අදහසක්. කියන්නේ ලේඛක කියන්නේ ඔක්සිජන් ෆෝ ෆියුචර් සංවිධානයත් හුදෙක් පැල හිටවනවා විතරක් නෙවෙයි මිනිසුන්ගත් හිටව ගන්න ඕනේ. නිසා විඥානය අපි සකස් කරන්න. ඔව් මේක ඒකයි මම හිතන්නේ ඒක විද්‍යාත්මක විද්‍යාත්මක කියන්නේ යම් කිසි මානව විද්‍යාත්මක අර්ථයෙන් කියන අදහසක් තියෙනවා. දැන් අපි කියන පරිසර සංරක්ෂණය කියලා එකක් අපේ ඇවිල්ලා තියෙනවා. මොකද අපි පරිසර විනාශ කරනවා පරිසර සංරක්ෂණය. ඒකෙන් අදහස් වෙන්නේ අපේ ජීවිතය අපි මාරු කරගන්නවා කියලා ඒකේ අදහස නිකන් ඔළුවට තියෙන කිසියම් අල්ලන්නේ නැති කැලී ටිකක් අපි හිතව ගන්නවා වගේ එකක්. නමුත් මනුෂ්‍යයා ආරම්භයේ ඉඳලම පරිසරයක ගනුදෙනුවක හිටියා මිසක් පරිසරයෙන් අයින් වෙලා හිටියේ නැහැ. ඒතර මේ ගනුදෙනුව තමයි ප්‍රශ්නේ. මේ ගනුදෙනුවයි සකස් කරගන්න ඕන. සංරක්ෂණය නෙවෙයි නේද? සංරක්ෂණය කියන පොල් මේ කෞතුක භාණ්ඩයක් විදිහට පැලේ ටිකක් පැත්තකින් හිටවලා ඒක සංරක්ෂණය කරන්න බෑනේ. මනුෂ්‍යයා මැදිහත් වෙනවා. මැදිහත් වීම තමයි ප්‍රශ්නේ. ඒ කියන්නේ මැදිහත් වීම සකස් කරගන්නේ කෙසේද කියන එකයි වැඩේ. එහෙමද? ඔව්. අපිට මේ ඔය සම්බන්ධයෙන් විවිධ වැඩ කරන්න ගිහම අත්දැකීමුත් තියෙනවා. අපි උත්සාහ කරා අතරම දැන් වෙනකොට නගරයේ තියෙන ගස්වලටත් විශාල තර්ජනයක් එල්ලෙන වෙල්ල වෙලා. එතකොට ඒවා රැක ගන්න අපි කටයුතු කරන්න ගිය වෙලාවකත් ඒ ජනතාව ජනතාව නුවර නගරේ තුල ගස් කපන්න ගත්ත හින්දා මේ ඊට පස්සේ එහෙන් අපිට ආපු එක්කෙනෙක්ගේ ප්‍රතිචාරයක් එක දිගින් දිගට පොඩි කතා බහක් ගියා. එයා අපෙන් අහනවා දැන් වෙනම රක්ෂිත කියලා තියෙනවනේ. දැන් රක්ෂිතවල තමයි එයාගේ තාක්ෂණය තමයි රක්ෂිතය තමයි සත්තු ඉන්නේ. කැලෑව තියෙන්න ඕනේ. නගර දියුණු කරන්නේ අපේ හොඳට. එතකොට ඒ කියන්නේ එයා දකින්නේ නැහැ නගරේ කියන එකක ගහක් කොලක් තිබිය යුතුයි කියන එක. එතකොට අපි දැන් කරලා තියෙන රක්ෂිත කියලා හතලා සත්තු වෙනම ගස් වෙනම මිනිසයා වෙනම. <laughs> නමුත් මේක මෙහෙම පවතින්න බෑ. සබාදහමයි මිනිස්සය කියන්නේ එක ඒ දෙක දෙන්නට දෙන්න නැතුව ජීවත් වෙන්න බැරි මම හිතන එක තමයි වැදගත් පණිවිඩය සමාන සාකච්ඡාව මම හිතන්නේ ලොකුම සංදේශය අර අපේ ඔළුවල තියෙන බටහිර ලෝකයේ හුඟක් වෙනස් මේ එහෙම නැත්නම් ඒගොල්ලෝගේ ජීවිතය හුඟක් වෙනස් ජර්මනි එහෙම නැත්නම් ස්කැන්ඩිනේවියානු රටවල ජර්මනියේ විශාල වශයෙන් ඔය පරිසරය රැක ගන්නව විතරක් නෙවෙයි මනුස්සයාගේ නාගරික කියන අදහස අඩු වෙගෙන යනවා නගර වෙනම නිර්මාණය කිරීම. නගර තුල හරිත ස්වභාවය ලොකු කරමින් තියෙනවා. එතකොට ඒක මම හිතන්නේ වැදගත් දෙයක් එහෙ සිද්ධ වෙනවා මිනිස්සු ඇත්ත වශයෙන් පයින් යවිදින්න බයිසිකල් වලින් යන්න වාහන නගරයට නගරය කියන අද තුලින් අයින් කරගන්න සාල ව්‍යායාමය කරනවා. ඉතින් ලොකු සාර්ථකත්වයක් ඒක දකින්න පුළුවන්. අවසාන විනාඩියේ මොන හරි කියන්න පුළුවන් අපේ සහෘදෙන්ටත් දෙක ඔය පණිවුදේ. මට කියන්න තියෙන්නේ අපි නැවත මේ පරිසරයත් මිනිසත් අතර තියෙන සම්බන්ධතාවය ගැන නැවත හිතන්න කාලය ඇවිල්ලා නැත්නම් අපි ඉස්සරහට හිතන්න ගන්නකොට පමා වෙලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ලැබෙන කෑම ටික ලැබෙන්නේ කොහොමද? ජලය ලැබෙන්නේ කොහොමද? හුස්ම ගන්න හුස්ම ලැබෙන්නේ කොහොමද? ඒ දේ හැමදේම ලැබෙන්නේ මේ තියෙන අපේ සබාධමත් එක්ක. එතකොට මේ දේ අපි නැති කරගෙන යන සංවර්ධනයක අපිට කවදාවත් මිනිස්සයා කියන කෙනාට ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ සම්බන්ධතාවය යහපත් කරගන්න ඉදිරියේදී අපේ විඥානය ගොඩනගා ගන්න පුළුවන් නම් තමයි අපිට වඩා යහපත් ලෝකයක් මම හිතන්නේ ගොඩනගා ගන්න පුළුවන්. ඔව් ලේඛා ලේඛා ඉදිරිසිංහ ලේඛා ලේකට බොහොම ස්තුතියි අද වැඩසටහනට මාත් එක්ක සහභාගීලා මේ සිටිජ සංතාගාරයේ සහෘදින් සමග සාකච්ඡාවට අද අපේ වැඩසටහනට තාක්ෂණික වශයෙන් සහයෝගය දුන්නා ටියුලින් ජයනාත් එහෙනම් සකේ සඳහා අද අපි ඔබට ආයුබෝවන් කියනවා. ආයුබෝවන් සිටිජ චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක මෙරු ගීතයක් රස විඳින්න සූදානම් ප්‍රේමික